නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෝසෝගාමිනී ඒක නවුනිකප්පෝ යමහං අනුසරාමි නාබිජානාමි කිංචි කුලං පක්ඛ බික්ඛ දුකානුප්පාදන මත්තේන උපහත පුබ්බං අත්ථකෝ යානි තානි කුලානි අණ්ඩානි මහද්ධනානි මහා භෝගානි පහූත ජාත රූප රජතානි පහූත විත්තුපකරණානි පහූත දන ධඤ්ඤානි සම්බානිතානි දාන සම්භූතානි චේව සච්ච සම්භූතානිච සාමඤ්ඤ සම්භූතානි චාති සද්ධර්ම ශ්‍රවණා බිලාශී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්නතුනි සියලු දෙනාම සසර රැස්කල මහා කුසල බලයකින් මේ ලෝක ධාතුවේ තාම දුර්ලභ වූත් දුෂ්කර වූත් උතුම්ම ලාභය ලබන්නට සූදානම් වෙන මොහොතයි සජීව ධර්මදේශනාවක් ලෙසින් අද මේ පින්වන්ත පිරිස මේ දේශනාව මුළු මහත් ලෝකේ පුරාම විසිරුවා හරිමින් මුළු මහත් ලෝකේටම තථාගත ශ්‍රීමුක බුද්ධ වචනයෙන් මහා සංග්‍රහයක් කරන වෙලාව తాවකාලික සැපයක් සුවයක් සලසා දීමේ බලාපොරොත්තුවකින් නොව සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන්නා වූ ඒකාන්ත වූ සැපයක් මුළු මහත් ලෝකයාටම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යමෙකුට දුකෙන් නිදහස් වෙන්නට උවමනයි ඒ දුකකින් නිදහස් වෙන්නට උවමනා පුද්ගලයා ඒ දුකින්ද ඒ දුකින් අනුන්ද ගලවන්නට ඕනෑ කියන සිතිවිල්ල උපද්දවන තැනින්ම ඔහු සත්පුරුෂයෙක් වෙනවා. යමෙකුට සැපයක් ලබන්න උවමනයි. ඒ සැපය දන්න නොදන්න ලෝකේ සියලු දෙනාට ලැබේවා කියලා සිතිවිල්ලක් උපදිනවා නම් ඒ සිතිවිලි උපදින මාත්‍රයෙන් ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් වෙනවා. අන්න ඒ නිසායි ඔබට සත්පුරුෂ පින්නතුන කියලා ආමන්ත්‍රණය කළේ ධර්මයෙන් ඔබ ලබන සුවය ධර්මයෙන් ඔබ ලබා ගන්න රැකවරණය දන්න නොදන්න මුළු ලොව පුරා ඉන්න හැම දිනාටම සලසා දෙන්නට ඔබට කරුණාව මුල් කරගත් සිටිවිල්ලක් ඉපදිච්ච නිසා කුසල් සිතක උපත පවා පින්වත්නි ලොකු ලාභයක්. ඒ උපන් කුසල සිතිවිල්ල ක්‍රියාවට නැගුණම ඒ ගැන කවර කතාවක්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ චිත්තුප්පාද මත්තම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්ද කුසල් සිතක් උපදිනවා නම් ඒ කුසල් සිතේ ඉපදීම් මාත්‍රේ පවා බොහෝ උපකාරයි. කෝපන වාදෝ කුමන කතාවක්ද කායේන වාචාය අනුවිදීයනාසු ඒ කුසල් හිත කයෙන් හරි වචනෙන් හරි ක්‍රියාවටත් නැගුණොත් යම් දාකදී මේ ධර්ම දානය කරනවා කියලා සිතක් උපදින්න ඇති මේ පින්කමේ මූලාරම්භය අන්නේ හිත. එදා ඒ සිටිවිල්ල පවා මහ උපකාරයක්. දැන් අද ඒ ධර්ම දානේ ක්‍රියාවට නැගෙන වෙලාව. දැන් එහෙනම් ජනිත කුසලයේ ගැන කවර කතාවක්ද? වැදගත්ම කාරණේ තමයි කුසල් සිතක් උපදින එක පින්වත්නි. කුසල් සිත උපදුනේ නැත්නම් කුසලය කියන එක සම්පූර්ණ වෙනවද? සම්පූර්ණ වෙන්නේ මේ ලෝක ධාතුවේ බුදවරු පහළ වෙනවා ඊටාම් දුර්ලභව. ඒ පහළ වෙන්නේ මම ලෝතුරා බුදු වෙමි කියලා පහළ කරගන්න සිතක් හින්දා. එතකොට බලන්න පින්වත්නි හැම දෙයකම මූලාරම්භය සිටිවිල්ලක උපතක්. ඒකයි බුදුහාමුදුරු වදාලේ කුසල් සිතක් උපදින එක පවා බොහෝ උපකාරයි. ඒ උපදින කුසල් සිත ක්‍රියාවෙහි යෙදෙව්වොත් එය මොන තරම් උපකාරද කවර කතාවක්ද ඒ ගැන. ඒ නිසා මේ හැම දිනාම උපදවාගත් කුසල් හිත ක්‍රියාවට නගමින් අද මහා කුසල් රැස් කර ගන්න වෙලාව. අද මේ උතුම් දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ කළුබෝවිල සුදර්ශි මාවතේ පදිංචි පින්වත් චන්ද්‍රා විජේසිංහ මෑණියන් ඒ වගේම රංගික විජේසිංහ සහ කසුන් විජේසිංහ යන පුතණුවරුන් දෙපළ ඇතුළු පවුලේ පින්වන්ත සත්පුරුෂ පිරිස විසිනි දායකත්වයේ දරන ඔබටත් ඔබේ දායකත්වයෙන් ලෝකෙ පුරා බණ අහන හැමටත් බුද්ධාදී උතුමන් නිවුණු උතුම් නිවන් අවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්නතුනේ කවුරුත් ගෞරවයෙන් දැන් ධර්ම ශ්‍රවණේ කරමු. පින්වත්නි දේශනා පාඩයක් මේ දේශනාවට මාතෘකා කළා. මේ දේශනා පාඩේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සංයුත්ත නිකාය සංයුත්තය කියලා කියන පින්වත්නි එකතුව කියන එක. එතකොට මේ සංයුත්ත නිකායේ ස්වභාවය තමයි නොඑක් නොඑක් කාරණාවන් මුල් කර ගනිමින් දේශනාවන් වෙන් වෙන්ව එකතු කරලා තියෙනවා. වෙන් වෙන්ව සංග්‍රහ කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට උපමාවක් කිව්වොත් අපි හිතමු පින්වත්නි පිරිසක් එකතු වෙලා පින්වත්නි මල් නෙලනවා. ඒ මල් නෙලලා පින්වත්නි එක ගොඩකට ගොඩ ගැහුවට පස්සේ අපිට ඒ මල් වෙන් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ඒ මල් වර්ග වශයෙන් වෙන් කරන්න පුළුවන්. අරලිය මල් වෙනම එකතුවක්. වෙනම ගොඩක්. ඊළඟට පිච්ච මල් වෙනම ගොඩක් ආදී වශයෙන් මල් වර්ග අනුව අපිට වෙන් කරන්න පුළුවන්. ඒ එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තියෙනවා ඒ මල් වල පාට අනුව වෙන් කරන්න පුළුවන් රතු පාට මල්, කහ පාට මල්, සුදු පාට මල් ආදී වශයෙන් වෙන් කරන්න පුළුවන්. ඊළඟට තවත් ක්‍රමයක් තමයි පින්වත්නි ඒ මල් වලින් අසවල් ගහින් නෙලපු මල් කියන නෙලපු ගස් අණුව වෙන් කරන්නත් පුළුවන්. ඊළඟට අසවලා විසින් නෙලපු මල් කියන නෙලපු පුද්ගලයා ආනුව මල් වෙන් කරන්නත් මල් වෙන් කරන්නත් පුළුවන් මේ ආදී නොඑක් නොඑක් ක්‍රමවලට මේ මල් වෙන් කරලා එකතු කරන්න පුළුවන් ගොඩ ගහන්න පුළුවන් අන්න ඒ වගේ මේ සංයුත්ත නිකායේ පින්වතුනේ නොඑක් නොඑක් කාරණාවන් මුල් කරගෙන දෙසූ දේශනා වෙන් වෙන්ව සංග්‍රහ කරලා තියෙනවා දේශනා කළ දේශකයාණන් වහන්සේ අනුව වෙන් කළ සූත්‍ර එකතු තියෙනවා දේශනාවට මුල් වෙච්ච ශ්‍රාවකයා අනුව එකතු කරලා වෙන් කරපු දේශනා තියෙනවා දේශනා කළ තැන අනුව පින්නතුනේ දේශනාවන් වෙන් කරලා තියෙනවා දේශනා කළ කාරණය අනුවත් පින්වත්නි දේශනා වෙන්ව එකතු කරලා සංග්‍රහ කරලා තියෙනවා මේ විදිහට නොයේ කාරණාවන් මුල් කරගෙන දේශනාවන් වෙන් වෙන්ව සංග්‍රහ කරලා තියෙනවා එකතු කරලා තියෙනවා මේ සංයුත්ත නිකායේ ගාමනී සංයුත්තේ කියලා පින්නත් සංයුත්තයක් තියෙනවා. සංයුත්තයක් කියන්නේ එකතුවක් නේ. එතකොට ගාමනී සංයුත්තය කියලා කියන පින්වත්නි ගාමනී කියලා පුද්ගලයෙක් මුල් කරගෙන තමයි පින්වත්නි මේ දේශනා කළේ. එතකොට මේ දේශනාවන් එකතුව ගාමනී කියන පුද්ගලයා එහෙමත් නැත්නම් ශ්‍රාවකයා මුල් කරගෙන තමයි පින්වත්නි කළේ. මේ ගාමනී සංයුත්තයේ සූත්‍රයක් තියෙනවා කුල කියන සූත්‍රය කුල සූත්‍රය සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මොන සංයුත්තේද ගාමනී සංයුත්තයේ සූත්‍රයේ නම කුල කියන සූත්‍ර දේශනාව මෙතන කුල කිව්වේ මොකේද මෙතන කුල කියලා කිව්වේ පින්වත්නි gedara කියන එක එහෙමත් නැත්නම් ගෘහ ජීවිතයේ එහෙමත් නැත්නම් ගිහි පවුල කියන අදහස. ගිහි gedara කුලය කියලා කියන්නේ. ශාසනය තුල කුල කියන වචනේ ඒ අර්ථයෙන් පාවිච්චි වෙලා තියෙනවා. ගිහි gedara කියන අර්ථයෙන් පින්වත්නි කුල කියන වචනය ව්‍යවහාර වෙලා තියෙනවා. දේශනා වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කුලය ඇසුරු කරන්න කියලා කිව්වේ. එහෙමත් නැත්නම් ගිහි ගෙදර පැවිද්දාට ඇසුරු කරන්න කියලා කිව්වේ කොහොමද? සංයුත්ත නිකායේ කස්සප සංයුත්තේදී පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ චන්දූපමා ප්‍රතිපදාව. චන්දූපමා ප්‍රතිපදාව කියන්නේ ඡන්ද කියලා කියන්නේ හඳට. සඳ උපමා කරගෙන පින්වත්නි මේ ප්‍රතිපදාව දේශනා කළා පැවිද්දා කොහොමද ගිහිදර ඇසුරු කළ යුතු සඳ උපමා කරගෙන කොහොමද පින්වත්නි මේ කාරණේ දේශනා කරන්නේ දැන් බලන්නකෝ හඳ හඳ ආකාශයේ යනකොට පින්වත්නි හැම තැනටම හඳේ එළිය දෙනවා නේ හැම තැනටම සඳේ එළිය දෙනවා කිසි අඩුවක් නැහැ හැබැයි ඒ අහසේ යන සඳ ලෝකේ හැම දෙයකම එළිය දුන්නත් ඒ එළිය ලබන හැමෝටම හුඟක් ඈතින් තමයි හඳ යන්නේ. ඒ එළිය ලබන කිසිම කෙනෙක් එක්කවත් කිසිම දෙයක් එක්කවත් හඳේ අමුතු ගනුදෙනුවක් නැහැ. හරි ලස්සනයිනේ. නේද? හරිම ලස්සන ප්‍රතිපදාවක්. හුඟක් ඈතින් අමුතු ගනුදෙනුවක් නැතුව ආකාශයේ යනවහඳ හැබැයි ලෝකේ හැමෝටම එක ලෙස එළිය එක ලෙස එළිය දෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැවිද්දාට දේශනා කළා ගිහි gedara ඇසුරු කළ යුත්තේ එලෙසයි හැමෝටම පැවිද්දේ එළිය දෙනවා හැබැයි අමුතු ගනුදෙනුවක් අමුතු ගනුදෙනුවක් නැහැ අමුතු ගනුදෙනුවක් හැදුණොත් ඒක ස්වාමීන් වහන්සේලාගේ වරද විතරක් නෙවෙයි පින්වත්නි. සමහර අවස්ථාවන් වලදී ඒ වරද කරන්නේ ගිහි පාර්ශවයේ. සමහර අවස්ථාවන් වලදී තමන්ගේ යම් යම් කටයුතු ඉටු කර ගැනීම පිණිස ගිහි පාර්ශවය අද වෙනකොට සාසනික අල්ලස් දෙන තැනට ක්‍රියාත්මක වෙනවා පිනවත් නේ. එතකොට මතක තියාගන්න එහෙම වුණාම පින්වත්නි ගමන යන්න බෑ. නේ? එහෙම වුණාම ගමන යන්න බෑ. ගඟට වැටිච්ච කොටයක් එහා යුර හේතු උනත් පහළට යන්නේ මෙහා යුර හේතු උනත් පහළට යන්නේ ඒ වගේ. එතකොට කුල කියලා කිව්වේ පින්වත්නි ගිහි ගෙදර කියන එකයි. ගිහි ගෙදර. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී අපිට ඊටාම වැදගත් හරි ලස්සන කාරණයක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ පින්වත්නි එක සමයක උන්වහන්සේ වැඩම කරමින් හිටිය පින්වත්නි කෝසල ජනපදයේ. කෝසල ජනපදයේ පින්වත්නි තිබුණා පාවාරික කියලා අඹ වනයක්. උන්වහන්සේ මේ කොසල් රටේ පාවාරික අඹ වනයේ පින්වත්නි වැඩ ඉන්න වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේම නිගණ්ඨනාත පුත්තත් පින්වත් හිටියේ ඒ කාලේ මේ කෝසල ජනපදයේ. එම් බුදුහාමුදුරුත් කෝසල ජනපදයේ. ඒ කාලේ වෙනකොට නිගණ්ඨනාත පුත්තත් කෝසල ජනපදයේ. නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ අද අපි ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක් හැටියට බැහැර කළාට එදා සමාජයේ පින්වත්නි එහෙම බැහැර කළේ නැහැ. එදා සමාජයේ නිගණ්ඨනාත පුත්ත පිළිබඳව පින්වත්නි බොහෝම ලොකු විශ්වාසයකින් හිටියා. මේ අය නිකම්ම නිකං ශාස්ත්‍රූවරු නෙවෙයි. නිගණ්ඨනාත පුත්ත එහෙම කියන්නේ පින්වත්නි තථාගතයන් වහන්සේට වඩා වයසින් මුහුකුරාගේ ශාස්ත්‍රූවරයෙක්. ඔහු කියන්නේ හරිද වැරදිද කියන එක නෙවෙයි. නමුත් ඔහු වයසින් තථාගතයන් වහන්සේට වඩා මුහුකුරාගේ ශාස්ත්‍රූවරයෙක්. සාමාන්‍යයෙන් ලෝකය තරුණේ කියන එක ඒක හෙලා පිළිගනීද වැඩිහිටියෙක් කියන එක ඒක හෙලා පිළිගනීද කවදත් පින්වත්නි වැඩිහිටි මතයට ගරු කරනවා තරුණයාගේ මතය හරි වුණත් සමහර වෙලාවකදී බැහැර කරන අවස්ථා තියෙනවා ඒ නිසා මතක තියාගන්න අපි සරණ ගිය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා පෙර අහපු නැති බණක් ලෝකෙට කියනකොට වයස අවුරුදු 35යි. මේක පෙර අහපු විදිහ බණකුත් නෙවෙයි. පෙර නාහපු බණක් අවුරුදු 35ක තරුණයෙක් කියනකොට නිකං තැනක නෙවෙයි. වයසින් ඊටාම මුහුකුරා ගියපු දහස් ගණන් පිරිවර ඇතුව හිටපු වෙනත් වෙනත් ශාස්ත්‍රූවරුත් බණ කියද්දි හිතන්න එපා මේක බුදුරජාණන් වහන්සේට ලේසි වුණා කියලා. බුදුරජාණන් වහන්සේ ඇත්තටම කරලා තියෙන විප්ලවයක්. කෙසේ හෝ වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වටා පින්නතුනේ පිරිස ගොඩ නැගෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලාභ සත්කාර පුද පූජා කර බුහුමන් දක්වනකොට බුදුරජාණන් වහන්සේට ඒව ලබන් දුමනාවක් තිබුණේ නැහැ. නමුත් පැහැදිච්ච අය උන්වහන්සේ විශේෂෙහි ඒ සත්කාර කළා. සම්බුද්ධ ශාසනයේ විශේෂෙහි ඒ සත්කාර සම්මාන කළා. නැතිව බුදුරජාණන් වහන්සේට ලෝකේ හැම ගරු සත්කාරයක්ම සමන් වහන්සේට ලබන්න ඕන කියලා අදහසක් එහෙම එකක් තිබුණේ නැහැ. ඒකනේ පින්නතුනේ නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධානම දායකය වෙච්ච උපාලි ගෘහපතිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක වාද කරලා පින්වත්නි අන්තිමේදී පරද්දන්න කියලයි ආවේ. හැබැයි වාද ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ කිව්වා ස්වාමීනි මං අද ඔබ වහන්සේව සරණ යනවා කියලා. බුදුහාඳුර මොකද්ද වදාළේ? උපාලි නුඹ වගේ ප්‍රසිද්ධ අය තීරණ ගන්නකොට ඊට වඩා හිතන්න කිව්වා. ඊට වඩා හිතන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට ඕන කලේ තමන් වහන්සේගේ ශාසනයට බාහිරාය එකතු කර ගැනීමට නෙවෙයි බුදුහාමුදුරුවෝ බුදු උනේ ඒකට නෙවෙයිනේ. ලෝකේ බුදුවරු පහළ වෙන්නේ මතක තියාගන්න බෞද්ධයෝ කියන පිරිස වැඩි කරන්න නෙවෙයි. ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ සංසාරේ දුකෙන් මිදෙන පිරිස පහළ කරන්නයි. ඊළඟට උපාලි ගෘහපතියා කිව්වා ස්වාමීනි මං තවත් ඔබ වහන්සේ ගැන පැහැදුනා මං ඔබ වහන්සේ සරණ යනවාමයි. ඊගමන බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? හොඳයි කමක් නැහැ උපාලි. හැබැයි නිගණ්ඨ පිරිසට දෙන දානේ නවත්තන්න එපා කිව්වා. gedara දෙන නිගණ්ඨ පිරිසට දෙන දානේ නවත්තන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේට ඕන කලේ උපාලි ගෘහපතියගේ දානේ දානේ නෙවෙයි. දානේ කාට දුන්නත් කමන්නේ හැබැයි මේ සසර ගමන ඉවර කරගන්නවා නම් බුදුහාමුදුරුවන්ට ඕන කලේ ඉච්චරයි. ඒ නිසා ලාභ සත්කාර බුදුහාමුදුරුව බලාපොරොත්තුුනේ නැහැ. මොකද උන්වහන්සේ පෙර විඳපු සැප සම්පත් එක්ක බලද්දි පින්නතුනේ අපි දෙන සැප සම්පත් වලින් උන්වහන්සේ සතුටු කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ ඊට වඩා මහා සම්පත් පින්නතුනේ කෙලපිඩක් ගැහුවා වගේ අත්හැරලයි පින්වත්නි එළියට බැස්සේ. මේ නිකං පුංචි පැල්පත් දාලාව නෙමෙයි. අපිට මේ අතහැර ගන්න බැරුව ඉන්න පර්චස් 10 15 වුණාට පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ අත්හැරලාවේ පින්වත්නි එහෙම පොඩි දේවල් නෙමෙයි. මහා සම්පත් අත්හැරලාවේ පින්වත්නි. එහෙම අත්හැරලාපු උත්තමයන් වහන්සේ නමක් ලාභ සත්කාර බලාපොරොත්තුෙන් ශාසනයේ වැඩ ඉන්නවා කියලා එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච ශාසනය කෙරෙහි පැහැදිච්ච අය බොහෝ සත්කාර කරනකොට අර නිගණ්ඨ නාත පුත්ත ආදී පිරිසට ලැබෙන්න තිබිච්ච ලාභ සත්කාර පින් උතුන පිරිහෙන්න පටන් ගත්තා. දැන් යාලට හිතූ හිතූ පරිද්දෙන් ලාභ සත්කාර ලාභ සත්කාර නැහැ. ඒ නිසා නිගණ්ඨ නාත පුත්ත ආදී පිරිස මොකද කළේ නොයේ කුමන්ත්‍රණ කලා පින් උතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාජයේ ඉස්සරහා නින්දාවට පත් කරන්න. සමාජයේ ඉස්සරහා පරාජයට පත් කරන්න නිගණ්ඨනාත පුත්ත ඇතුළු පිරිස ලොකු උත්සාහයක් ගත්තා. ඒවා එක පියවරක් තමයි උපාලි ගෘහපතියාගේ වාදය, අබේ රාජකුමාරයාගේ වාදය ආදී නොඑක් දේවල්. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ පාවාරි කඹවණේ වැඩ ඉන්නකොට නිගණ්ඨනාත පුත්ත ඇතුළු පිරිසත් කෝසල ජනපදයේ නිගණ්ඨනාත පුත්තව හමු වෙන්න ආවා නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධානම ශ්‍රාවකෙක් වෙච්ච අසිබන්ධක පුත්ත ගාමිනී අසිබන්ධක පුත්ත ගාමිනී කියන්නේ අද කාලේ නම් ග්‍රාම නිලධාරී කෙනෙක් වගේ මට්ටමක කෙනෙක් අසිබන්ධක පුත්ත ගාමිනී ඇවිල්ලා නිගණ්ඨනාත පුත්තට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා වාඩි වුණාට පස්සේ නිගණ්ඨනාත පුත්තතුමා අසිබන්ධක පුත්ත ගාමිනීට කතා කරලා කියනවා ගාමිනී පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. නුඹ බවත් ගෞතමයන් වහන්සේ එක්ක වාදයක් පටන් ගන්න කිව්වා. ඔන්න බලන්නකෝ වෙනවත්නේ දැන් ඒ ශාස්ත්‍රූවරයා තමන්ගේ ශ්‍රාවකයව මෙහෙවනවා භාග්‍යතුන් වහන්සේට එරෙහිව. බුදුරජාණන් වහන්සේට විරුද්ධව. නුඹ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට විරුද්ධව වාදයක් පටන් ගන්න කිව්වා. එහෙම වාදයක් නුඹ පටන් ගත්තම ඒ වගේ මහා 이르දිමත් වෙච්ච මහා ප්‍රසිද්ධ වෙච්ච මහානුභාව සම්පන්න බවත් ගෞතමයන් වහන්සේ එක්ක නුඹ වාද කළා නුඹ වාද කරලා දිනුවා කියලා නුඹ ගැන මේ මුළු සමාජෙම පුදුම කීර්තියක් පැන නගී කිව්වා. පුදුම ප්‍රසිද්ධියක් පැන නගී කිව්වා. ඒකේ වාසියක් Tamanටත් තියෙනවනේ. ඇයි මේ නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙක් නේ? ඊළඟට ඒකාන්තෙන් නිගණ්ඨනාත පුත්ත කියනවා මොකද්ද? ශ්‍රාවකයෙක්ගේ වැඩ ඔහොමනම් ශාසුරවරයාගේ හැටි බලා ගන්න. නිගණ්ඨනාත පුත්ත එහෙම තමයි කළේ. හුඟක් තැන්වල එහෙමයි කළේ. අර සඳුන් ගැටයෙන් පින්වත්නි පාත්‍රයක් හදලා පින්වත්නි 이르දිහින් අරහත් වෙච්ච උත්තමයෝ ඉන්නවා නම් ගණිත්වා කියලා හඬ බෙර ගහපුවතාවේ මොකද කළේ? ඈ අහසට පැන නගින්න වගේ ඉරියව් හදා ගන්නකොට ගෝලයට කැවිලා අල්ලා ගන්නවා අපෝ එපා ඔය වගේ එකකට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාණ්ඩ එපා කියලා. අන්න ඒ වගේ වැඩ හුඟාක් නිඝණ්ඨනාත් පුත්තුගේ තිබුණා. ඉතින් දැන් ඒ කාන්තෙන් අර අසිබන්ධක පුත්ත ගාමිනී වාදින් දිනුවනම් නිඝණ්ඨනාත් පුත්තුතුමා කියනවා ශ්‍රාවකයා ඔහොමනම් හිතාගන්න ශාස්ත්‍රුවරයාගේ හැටි කොහොමද කියලා. ඒක Tamanට ආපහු වාරයක් ලාභයක් වෙනවා. දැන් අසිබන්ධක පුත්තගාමිනී කිව්වා නිගණ්ඨනාත පුත්ත තුමනි මේ මහානුභාව සම්පන්න මහා 이르දිමත් වෙච්ච බවත් ගෞතම බුදුරජාණන් වහන්සේ එක්ක මං කොහොමද වාද කරන්නේ? මං කොහොමද වාද කරන්නේ? ඒකනම් කරන්න පුළුවන් වැඩක්. ඒකනම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කිව්වා. දැන් නිගණ්ඨනාත පුත්තතුමා මොකද කිව්වේ? නෑ එහෙම නෙවෙයි. ඕක කරන්න පුළුවන්. ඔයා මෙන්න මෙහෙම කරන්න කියලා කරන්න ඕන වාදෙත් දැන් කියලා දුන්නා. මොකද්ද කිව්වේ? ඔයා ගිහිල්ලා අහන්න බුදුරජාණන් වහන්සේගෙන් බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ ගිහි ගෙවල් වල ඉන්න දායක කාරකාදී මිනිස්සුන්ට කරුණාව පතුරවන එක ගැන අනුකම්පාව පතුරවන එක ගැන මෛත්‍රිය පතුරවන එක ගැන නොඑක ආකාරයෙන් දේශනා කරනව නේද කියලා අහන්න කිව්වා. දැන් ගිහි අයට ගිහි ගෙවල් වල ඉන්න අයට නොඑක ආකාරයෙන් කරුණාව මෛත්‍රිය අනුකම්පාව පතුරවන හැටි ගැන බවත් ගෞතමයන් වහන්සේ දේශනා කරනව නේද කියලා අහන්න කිව්වා. නෑ කිව්වොත් එතකොට සම්මා සම්බුදු වෙන්නේ කොහොමද? එහෙම කරුණාව අනුකම්පාව පතුරවන්න උගන්වන්න නැත්තම්. නෑ කියන උත්තරේ දුන්නත් බුදුරජාණන් වහන්සේ අමාරුවේ. ඔව් කියන උත්තරේ දුන්නොත් ඔව් මන් දේශනා කරනවා කිව්වොත් ඊළඟ ප්‍රශ්නේ අහන්න කිව්වා. දැන් මේ යන්න කලින් ප්‍රශ්න හදා ගන්නවා. මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේ විදිහට උත්තර දුන්නොත් අර විදිහට අහනවා. ඒ විදිහට උත්තර දුන්නොත් මේ විදිහට අහනවා ආදී වශයෙන් ප්‍රශ්න හදා ගන්නවා. ඔව් දේශනා කරනවා කිව්වොත් ඊළඟට අහන්න කිව්වා එතකොට එහෙම දේශනා කරනවා නම් මේ කාලය ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි. මොකද්ද? ඉදා පින්වත්නි මේ ප්‍රදේශයට දුර්භික්ෂ කාලයක්. මිනිස්සුන්ට කණ්ඩාදින්න හරි හිගයි. ඊ타මත්ම මිනිස්සුන්ගේ ඇටකටු ටික විතරයි පේන්න තිබ්බේ. තන තන තන තන පින්වතුනේ මිනිස්සු මැරිලා ඒ මිනිස්සුන්ගේ සුදු පාට ඇටකටු විසිරිලා තිබ්බා. තන තන තන තන දුර්භික්ෂ කාලයක්. වපුරපු දේවල් වල අස්වැන්න නැහැ. ඒ වපුරපු ධන ධාන්‍ය වල පින්වතුනේ කෝටු වගේ ගස් ටික විතරයි තිබුණේ ධාන්‍ය වර්ග නැහැ. හස්වැන්න නැහැ. ඊටාම දුෂ්කර කාලයක් දුර්භික්ෂයක්. අහන්න කිව්වා මේ දුර්භික්ෂ කාලයක් මිනිස්සු මෙරිලා ඇටකටු සීසීකඩ උපදවගත්තු ධන ධාන්‍යයක් මිනිස්සුන්ට නැහැ. එහෙම තියෙද්දී මහා භික්ෂු පිරිසක් පිරිවරාගෙන ඔහොම පින්ඳ පාතේ වඩිනකොට ඒ මිනිස්සුන්ට ඕක අපහසුවක් නේද? දැන් අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව ගැනනේ දේශනා කරනවා කිව්වේ. එතකොට අහන්න කිව්වා මේ දුර්භික්ෂ කාලේ මිනිසුන්වත් කන්න නැතුව ඉන්න වෙලාවේ ධන දාන්නේ මොකුත් නැති වෙලාවේ මහ භික්ෂු පිරිසක් පිරිවරාගෙන ඔහොම පින්ඳ පාතේ වඩින එක මේ මිනිස්සුන්ට පහසුවක්ද? පහසුවක් නෙවෙයිනේ. මේ මිනිස්සුන්ට මහ පීඩාවක් නේ. ඒ නිසා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කුලයන් විනාශ කරන කෙනෙක්. කුලයන් පීඩාවටපත් කරන කෙනෙක් කියලා චෝදනා කරන්න කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ කොහෙට උත්තර දුන්නත් පින්වත්නි දිනන පැත්තට අසිබන්ධක පුත්ත ගාමිනීව හැදුවා නිගණ්ඨනාත පුත්තුමා. හොඳයි කියලා හදාගත්තු වාදයක් අරගෙන අසිබන්ධක පුත්ත ගාමිනී බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. එදා අබේරාජ කුමාරයාත් බුදුහාඳුර ළඟට ගියේ එහෙමයි. ප්‍රශ්න හදාගෙන. අබේ රාජකුමාරයාත් පින්වත්නි යන්න කලින් හදලා දුන්නානේ ප්‍රශ්න නිගණ්ඨන හතපුත්තුමා. මොකද හදලා දුන්නේ? අහන්න කිව්වා බවත් ගෞතමයන් වහන්සේ අනුන්ගේ හිත රිදෙන වචන කියනවද නැද්ද කියලා. කියනවා කිව්වොත් අහන්න කිව්වා අනුන්ගේ හිත රිද්දන වචන කියනවා නම් ඔබ වහන්සේ බුදු කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. අනුන්ගේ හිත රිද්දන වචන කියන්නේ නැහැ කිව්වොත් එහෙම අහන්න කිව්වා. එතකොට දේවදත්ත හාමුදුරුව අපායේ යනවමයි කියලා කිව්වේ. ඒ කාන්තෙන් කල්පයක් අපායේ ඉන්නවයි කිව්වේ. එහෙම කිව්වම දේවදත්ත හාමුදුරන්ගේ හිත රෙදෙනවනේ. හ්ම් එහෙම කියන්න කිව්වා. එතකොට කොහෙට උත්තර දුන්නත් බුදුරජාණන් වහන්සේට අලාභයි. එදා අබේ රාජකුමාරයා මේ ප්‍රශ්නේ අහපුවම බුදුහාඳුරු මොකද්ද කිව්වේ? බුදුහාඳුරු හෝ අබේ රාජ මං ඕකට උත්තර දෙන්නම්. ඊට කලින් මම ප්‍රශ්නයක් අහන්න දෙව්වා. අබේරාජ ඇවිල්ලා හිටියේ පුංචි දරුවෙක් වඩාගෙන. ඇහුවා අබේරාජ ඔය අතේ ඉන්න පුංචි දරුවා බිම තිබ්බම නොයේ කැට කැබිලිති ගල් කැට ආදී කටේ දාගන්නවද කියලා ඇහුවා. අනේ එහෙමයි ස්වාමීනි දාගන්නවයි කිව්වා. දැන් වාදේ පැත්තකින් තියලා අබේරාජ ඒක ගැන කියනවා. එහෙම වුණාම මොකද කරන්න කියලා ඇහුවා. ස්වාමීනි දරුවව අරගෙන එළියට දාන්න කියලා දරුවට කියනවායි කිව්වා. ඉතින් දානවද කියලා ඇහුවා. සමහර වෙලාවට දානවා කිව්වා. සමහර වෙලාවට දාන්නේ දාන්නේ නැහැ කිව්වා. එතකොට මොකද කරන්න කියලා ඇහුවා. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ බුදුහාමුදුරුවනේ වම් අතින් කට දෙපැත්ත මිරිකලා දකුණු අතේ දබරැගිල්ල නවලා කට ඇතුළට දාලා අර කටට දාගත්තු ඒවා එළියට ඇදලා ගන්නවයි කිව්වා. බුදුහාමුදුරුව වදාලා බේරාජ ඒක දරුවට හරි වේදනාකාරී ඇතිනේ. තුවාල වෙනවත් ඇති. කට දෙපැත්තෙන් මිරිකලා එක ඇඟිල්ලක් දෙකට නමලා කට ඇතුළට දාපුවම අර පුංචි දරුවගේ දරුවට වේදනාකාරී ඇතිනේ අබේරාජ කිව්වා ස්වාමීනි මං එහෙම නොකොලොත් එහෙම මේ දරුවා ඊටත් වඩා මහ විපතකට මහ විපතකටපත් වෙනවා නරකක් කරන්න නෙවෙයිනේ ස්වාමීනි දරුවා බේර ගන්න අදහසින් මං එහෙම රිදුනා වුණත් මං එහෙම ගන්නවයි කිව්වා බුදුහාරව අදාලේ මොකද්ද අබේරාජ එහෙනම් දැනගන්න කිව්වා. මමත් අනුන්ට හොදක් වෙනවා නම් හිත රිදෙනේවත් කියනවායි කිව්වා හිත රිදෙන්නේ නැති ඒවත් කියනවායි කිව්වා. එතකොටම අබේරාජට කියවුණලු නිගන්ඨය ඉවරයි කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න හදාගෙන ආපු පිටසක් හිටියා. දැන් මේ අසිබන්ධක පුත්තගාමිනිත් හදපු ප්‍රශ්න අරන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එහුවා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ගිහි ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට නොඑක් ආකාරයෙන් අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය පතුරවන එක ගැන දේශනා කරනව නේද කියලා ඇහුවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා "ඔව් ගාමිනී" දේශනා කරනවා කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කාලය ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි. දුර්භීක්ෂයක් ඇවිල්ලා මිනිස්සුන්ගේ ඇටකටු ඒ ඒ තැන්වල විසිරිලා කිසිම තැනක ධන ධාන්‍ය ආදියක් ඉපදිලා නැහැ. මෙහෙව් කාලෙක ඔබ වහන්සේ මහ විශාල භික්ෂු පිරිසක් පිරිවරාගෙන පින්ඩපාතේ වැඩම කරාම මේ මිනිස්සුන්ට මොනතරම් අපහසුවක්ද? ඔබ වහන්සේ කරුණාව ගැන කිව්වට, අනුකම්පාව ගැන කිව්වට, මෛත්‍රිය ගැන කිව්වට ඔබ වහන්සේ කුලයන් විනාශ කරන කෙනෙක් නේ කිව්වා. ඔබ වහන්සේ ගිහිගෙවල් පරිහානියටපත් කරන කෙනෙක් නේ කිව්වා. ඔන්න කරපු චෝදනාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වෙලාවේ ගාමිනී අහගන්න කිව්වා. ඊතෝසෝ ගාමිනී ඒක නෞතිකප්පෝ. ගාමිනී මං මෙතන ඉඳලා සිහි කරනවා කිව්වා කල්ප 91ක්. මෙතන ඉඳලා අතීතයට කල්ප 91ක් මෙනෙහි කරනවායි කිව්වා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට පුළුවන් කල්ප 91ක් මෙනෙහි කරන්න විතරක් කියන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේට අනේක විතං පුබ්බේ නිවාසං අනුස්සරති නොඑක ආකාරයෙන් ප්‍රමාණ රහිතව පින්නතුනේ පෙරවිසූ කඳ පිළිවෙල සීකරන්න සීකරන්න බුදුවරුන්ට පුළුවන් ඒකේ සීමාවක් බුදු කෙනෙකුට නැහැ පින්නතුනි බුදුරජාණන් වහන්සේට ඒවා සිහි කරද්දී කිසිම ආකාරයක ආවරණයකුත් නැහැ පින්නතුනි ඒක තමයි අනාවරණ ඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේනේ මෙන්න මෙතනින් එහාට මේ ටික සිහි කරන්න බෑ කියලා ආවරණයක් නැහැ. පින්වත්නි නමුත් බුදුහාමුදුරුව මෙතෙන්දි වදාලා ගාමිනී මං මෙතන ඉඳලා කල්ප 91ක් අතීතේ මෙනෙහි කරනවායි කිව්වා. මේ ගෙවිච්ච කල්ප 91ක් ඇතුලේ ඉදෙන දෙයක්, gedara ඉදෙන දෙයක් දන් දීලා විනාශ වෙච්ච ගිහි gedarak මං බුදු වැසින් දකින්නේ කිව්වා. මතක තියාගන්න. කවදාකවත් gedarak දන් දීලා දුප්පත් වෙනවා කියලා එකක් නැහැ පින්වත්නි. ඒක බුද්ධ ඇසකින් දකින්න නැති දෙයක්. කවමදාකවත් අපි නමුත් අපිට හිතෙනවා ඔය ඔක්කොම දුන්නම අපිට කොහෙන්ද කියලා. ඔය දෙන දීමනාව දුන්නොත් නම් අපි පහ මහ පාරට වැටේ කියලා අපිට හිතෙනවා. අපි ඉතින් තුන්කල් දැකලා නෙවෙයිනේ. අපි ඉතින් පින්වත්නි දන් දෙන්නේ අමාරුවෙන් කාමයේ <laughs> කාමේ ඇලිලා ඉන්නේ. නේ අපි දෙන්න කලින් අපේ හිතට එනවනේ පින්වත්නි දුන්නම මොකද වෙන්නේ කියලා. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා කල්ප 91ක් අතීතේ මං මෙනෙහි කරනවා ගාමනී මේ කල්ප 91 gedara idena දෙයක් දන් දුන්නා කියලා දුප්පත් වෙච්ච විනාශ වෙච්ච පිරිහිච්ච ගිහි gedarak මං බුදු ඇසින් දකින්නේ කිව්වා මේ ලෝක ධාතුවේ යම් තාක් දෙනා මහා ධනස්කන්ධයකින් ආඩ්‍යව ඉන්නවනම් උපභෝග පරිභෝග සම්පත් ධන ධාන්‍ය තියෙනවනම් නොඑක ආකාරයේ ආන වාහන ආදී උපකරණ තියෙනවනම් බොහෝ සෙයින් ඒ යම් තාක් වූ සැප සම්පත් විඳින ගිහි කෙනෙක් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම ඒ හැම සම්පත්තියක්ම උපද්දවලා තියෙන්නේ දාණයෙන්මයි කිව්වා. මේවා හොඳට මෙනෙහි කරන්න පින්වත්නි. අද අපි දන් දීම ගැන කතා කරනවා වගේම ඔබ විඳින සම්පත් අනුව ඔබ ටිකක් මෙනෙහි කරලා බලන්න ඔබ සංසාරයේ දීපු දන් ගැන. අපි ඒවත් මෙනෙහි කරන්න එපා. අද කරන පින්කම් වලින් සතුටු වෙනවා වගේම අපිට පුළුවන් වෙන්න ඕන අද විඳින සැප සම්පත් වලින් මෙනෙහි කරගන්න අතීතේ අපි කළ පින්කම්. නේ? දැන් දෙව්ලොව උපන්න කෙනා දෙව්ලොවදී සතුටු වෙන්නේ ඒ සැපයත් විඳිමින් ඒ සැපය ලබන්න පෙර කළ පිනක් මෙනෙහි කරමින්. ඒකනේ කිව්වේ ඉදනන්දති පෙච්චනන්දති කතපුඤ්ඤෝ උභයත්තනන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති බීයෝ නන්දති සුගතින් ගතෝ. වඩාත් සතුටු වෙන්නේ සුගතියේදී. පින් කරපු කෙනා දෙව්ලොව ඉපදුනාම දෙව්ලොවදී හුඟක් සතුටු වෙනවා. ඇයි මෙලවදී අපි පින්කම් කරද්දී සතුටු වෙන්නේ පින්නතුනේ කරන එකකින්. ඉදනන්දති කිව්වේ ඒකයි. මෙලවදී අපි සතුටු වෙන්නේ පින් කරන එකකින්. පෙච්චනන්දති පරලොවදී සතුටු වෙන්නේ මොකෙන්ද? කරන එකකින් නෙවෙයි, කරපු පින්කමේ විපාකින්. පැහැදිලි නේද? මෙලවදී අපි සතුටු වෙන්නේ මොකද්ද? මොකෙන්ද? පින්කම කරන එකකින්. ඊළඟට පරලොවදී අපි සතුටු වෙන්නේ අද කළ පින්කමේ විපාකයෙන් කුසල විපාකයෙන් ඊළඟට වඩා සතුටින් පින් කළ කෙනා දැන් දෙව්ලොව උපදිනවා කියන්නකො දෙව්ලොවදී මොකද වෙන්නේ දෙව්ලොවදී මීටත් වඩා මහ විශාල දිව්‍යමය කාම සැපයක් විඳිනවා ඒ සැපය විඳිනවා විතරක් නෙවෙයි දැන් අද අපි manuss ලෝකෙදී මේ සැපයක් විඳිනවනේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරපුවාම මේක ගොඩක්ද ටිකක්ද කියන එක නෙවෙයි. අපි සැපයක් විඳිනවානේ. හැබැයි මේ සැපය අසවල් පින්කම කළ හින්දා කියලා අදා අපිට මෙනෙහි කරන්න බෑ. හැබැයි අපිට ධර්මයට අනුකූලව ධර්මයේ දන්න ශ්‍රාවකයෙකුට හිතා ගන්න පුළුවන් මම පෙර දන් දීලා තියෙනවා. මනුස්ස භවයේ ලබන්න මම පෙර සිල් රැකලත් මම පෙර සිල් රැකලත් තියෙනවා. අපිට ඒ කාරණය ධර්මයේ ඔස්සේ වටහා ගන්න පුළුවන්. හැබැයි දෙව්ලොව උපදි ඉපදුනාට පස්සේ ඒ දෙව්ලොව උපන්න දිව්‍ය පුත්‍රයා තමන් මීටත් වඩා සැපයක් විඳිනවා හැබැයි දිව්‍යානුභාවයෙන් ඔහු මෙනෙහි කරනවා මේ පින ලබන්න මම පෙර කළ පින මොකද්ද එතකොට එයා තීරුම් ගන්නවා මම මේ සැපය විඳින්නේ මා විසින්ම පෙර අසවල් පින්කම කළ නිසා ඔහු දෙව්ලොවදී සතුටු වෙන්නේ කළ පින්කමත් විඳින සැපයක් දෙකම දකිමින් ඒකයි කිව්වේ භීයෝ නන්දති වඩාත් සතුට වෙනවා කියලා. එතකොට පින්වත්නි මතක තියාගන්න අද අපි යම් සැපයක් විඳිනවා නම් ඒ හැම සැපයක්ම දාණය තුලින් උපද්දව ගත්තේවා. දානය තුලින්. හැබැයි අද අපිට සමහර විටකදී කාමච්ඡන්දාදී නීවරණ අපේ හිත යටපත් කරපුවම අද අපිට හිතෙන්න පුළුවන් මේ ටික දුන්නාම අපිට මොකුත් නැති වෙයිනේ කියලා. හැබැයි මේ ටික හම්බුනේත් අපිට ওই විදිහටම දීලා ওই විදිහටම දුන්න නිසා. මේ තියෙන ටික දෙනකොට අද අපේ හිත ආපස්සට ඇදෙනවා. හැබැයි මේ ටික ලැබුණේ ලැබුණේ මොකකින්දද? ලැබුණේ පෙර දීපු නිසා. පෙර දීලා මේ ටික ලැබුණාට පස්සේ මේ ලැබිච්ච ටික දෙනකොට බොහෝ අයගේ මේ ලැබිච්ච ටික දෙන්න හදනකොට බොහෝ අයගේ හිත ආපස්සට ඇදෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? පින්වත්නි ජෝති තම පරායනු. සමහර අය ආලෝකයෙන් අඳුරට යනවා. පෙරක් දුන්නා අද ලැබිලා තියෙනවා. ඒ නිසා අදත් මං ඇති හැටි පරිද්දෙන් දෙනවා කියලා හිතන කෙනා ආලෝකයෙන් ආලෝකය හොයාගෙන යනවා. සමහර කෙනෙක් හිතනවා අනේ ඉතින් අපිට දෙන්න තරම් දෙයක් නැහනේ. දෙන්න තරම් දෙයක් නැති වුණාට කණ්ඩ දෙයක් තියෙනවනේ. කණ්ඩ තියෙන දෙයින් ටිකක් දෙන්න. ඒක බැරි නෑනේ. දෙන්න කියලා වෙනම දෙයක් නෑ. Tamanda කණ්ඩ තියෙන ටිකෙන් මිටක් දෙන්න පුළුවන් නම් ඒකට ආත්ම භාව සිය ගණන් දහස් ගණන් විපාක තියෙනවා. ඒකනේ සතුටට කාරණේ. එක වී ඇටයකින් උපදින්න එක වී ඇටයක් නෙවෙයිනේ වී ඇට සිය ගණනක් දහස් ගණනක්නේ. එහෙනම් තමන්ට කන්ද තියෙන බත් පිඟානෙන් වෙන් කරන එක බත් මිටක ආනිසංශය මිටක් නෙවෙයිනේ. එතනින් පටන් ගන්න පුළුවන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා දන් දීමෙන් දුප්පත් වුණා කියලා එකක් නැහැ කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේ මේ පරිද්දෙන් කුලයන් විනාශ කරනවා තථාගතයන් වහන්සේ මේ පරිද්දෙන් කුලයන් පරිහානියටපත් කරනවයි කියලා යමෙක් යම් දෘෂ්ටියක් මතයක් ඔළුවේ දාගෙන හිටියොත් අන්න ඒ දෘෂ්ටියේම ඉඳලා ඉඳලා ඉඳලා ඒ දෘෂ්ටියේ ඉන්න මනුස්සයා නම් මරණින් මත්තේ අතදිගෑරියා වගේ නිරේ වැටෙනවා කිව්වා. අතදිගෑරියා වගේ නිරේ වැටෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කළාට පස්සේ අසිබන්ධක පුත්ත ගාමිණී වන්දනා කරලකුවා ස්වාමීනී හරි මගේ හරිම මනෝහරයි දේශනාව හරිම කාන්තයි ස්වාමීනී යටිකුරු වෙච්ච දේ උඩුකුරු කළා වගේ වැහිලා තිබිච්ච දේ විවර කළා වගේ ඇස්සැත්තන්ට රූප දකින්න අඳුරේ තෙල් පැහැණක් දැල්ලුවා වගේ පාර වැරදිලා මං මුලා වෙච්ච අයට පාර කිව්වා වගේ ඔබ වහන්සේ හරියට මේ කාරණය හරිම ලස්සනට දේශනා කළා. ස්වාමීනි අද පටන් මං ඔබ වහන්සේත් දෙසූ ධර්මයක් සංඝ රත්නයක් දිවි හිමියෙන් සරණ යනවා කියලා තිසරණේහි පින්නතුනේ පිහිටියා අසිබන්ධක පුත්ත ගාමිනී. හොඳින් මෙනෙහි කරගන්න මේ ශාසනයේ පින්නතුනේ අතීතයේ අපි කළ පින් අද විඳිනවා. අතීතයේ උබ්බේච කත පුඤ්ඤතා පෙර කළ පින් අපි විඳිනවා ඒක මෙනෙහි කරන්න අද පින් කරනවා වගේම තමන් පෙර පින් කර ඇති බව ධර්මයේ තුලින් අද වටහා ගන්න පින්වත්නි අද බොහෝ දෙනෙක් ඒක කරගන්නේ නැහැ නේ කකුල් දෙකෙන් ඇවිදින්න පුළුවන් තාක්කල් හිතෙන්නේ නැහනේ මම පින් කරලා කියලා හැබැයි රෝදපුට වල වැටිච්ච දවසට කරුම වැටෙනවා නේ අනේ මං පව්කාරයි කියලා එදාට මෙනෙහි කරනවා හැබැයි කකුල් දෙකෙන් ඇවිදින්න පුළුවන් කාලේ තාමත් මට පින තියෙනවා කියන එක මෙනෙහි කරන්නේ ලෝකේ. ඒ නිසා මේ පිනෙහි විපාකය පිනෙහි බලය පවතින වෙලාවේ ඒ බව මෙනෙහි කරන්න. ඒක අත්‍යවශ්‍ය කාරණයක් පින්වත් මේ ධර්මයේ අප්‍රමාදී වෙන්න. ඒ නිසා පින්වන්ත හැම දිනාටම ලැබිලා තියෙන්නේ මේ දුර්ලභ අගනා අවස්ථාවක්. ඝන අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් උතුම් ඵල ලබනද ධර්මයේහි සඳහන් පරිද්දෙන් ධර්මයට අනුරූප පරිද්දෙන් හැම වෙලාවකදීම තමන් තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න පටන් ගන්න. සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා අද මේ උතුම් දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කළේ කළුබෝවිල සුදර්ශිමාවතේ පදිංචි පින්වත් චන්ද්‍රා විජේසිංහ මෑණියන් ඒ වගේම රංගික විජේසිංහ සහ කසුන් විජේසිංහ යන පින්වත් පුතණුවරුන් දෙපළ ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් අරමුණු අතරට එක් වෙන්නේ නිදන ප්‍රාප්ත කෝරළ කෝරළේගේ සෙනරත් බණ්ඩාර විජේසිංහ මහත්මාණන්ගේ අභාවෙන් වසර දෙකක් පූර්ණත්වයට පත්වීම නිමිති කරගෙන එතුමන්ට මේ පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අසනීප තත්වයෙන් පසුවන ඇමරිකාවේ පදිංචි මාතුල කටු මුලුව සොහයුරා අද දවසේදී ශල්‍ය කර්මයකට භාජනය වන බැවින් ඒ ශල්්‍ය කර්මයේ සාර්ථක වී එතුමන්ට නිදුක් නිරෝගී සුව සහනේ ලැබේවා කියන ආශිර්වාදයක් සිද්ධ කරන්නට මේ පින්වන්ත සත්පුරුෂ පිරිස බලාපොරොත්තු වෙනවා පින්වතුනි අරමුණු පරමාර්ථ පරිදි රැස් කරගන්න උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා ජාත්‍යාදී දුක් කෙලවර කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධීන්ට පැමිණ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාටමත් සුවසේ ධම්ම අවබෝධේ වේවා. ධර්ම ශ්‍රවණේ කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයක් සැලසේවා බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පිං ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පිංපෙත් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක් රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල්